පිළිබඳව එදිනදා ජීවිතයේදී නිවෙස්වල සිත භාවනා කළ යුතු ආකාරය පිළිබඳව සරල ධර්ම දේශනාවක් ඉදිරිපත් වීමටයි බලාපොරොත්තු වන්නේ ඒක අහලා ඒ අනුව පිළිපැදලා නිවෙස්වල සීම සඳහා උත්සුක වන්නටය කියලා පළමුවෙන් ඉල්ලා සිටින මේ දේශනාව ආරම්භ කරන්නේ. භාවනාව කියන්නේ අන්තය භාවේති වද්දේති ආශේවේති ති භාවනා කියලා දක්වලා තියෙන පරිදි භාවිතා කරනවා වඩනවා දියුණු කරනවා ආශේවනය කරනවා නැවත නැවත ප්‍රගුණ කරනවා කුමක්ද එහෙම ප්‍රගුණ කළ යුත්තේ අපගේ සිත එතකොට කුමක් සඳහාද එහෙම අපගේ සිත භාවිතා කරන්නේ වඩන්නේ ප්‍රගුණ කරන්නේ අපි යම් කිසි ආධ්‍යාත්මික දියුණුවක් බලාපොරොත්තු වෙනවා ඒ ආධ්‍යාත්මික දියුණුව ලබා ගැනීම සඳහා අපි බලාපොරොත්තු වන ආධ්‍යාත්මික දියුණුව ජීවිතයේ අද කාලයේ හැටියට නම් ධ්‍යාන මාර්ගඵල නිර්වාණය සම්ද වශයෙන් කතා කරනවා නම් ධ්‍යාන විදර්ශනා වශයෙන් කතා කරනවා නම් මාර්ගඵල නිර්වාණ සංඛ්‍යාත නවලෝකෝත්තර ධර්මය. මේ ආධ්‍යාත්මික දියුණුව ලබා ගැනීම සඳහා සිත දියුණු කර ගැනීමයි භාවනාව කියන එකෙන් අදහස් කරන ලබන්නේ. සමේ භාවනා ක්‍රම ප්‍රධාන වශයෙන් දෙකක් තිබෙනවා සමත භාවනාව සහ විදර්ශනා භාවනාව වශයෙන්. සමත භාවනා කියන එකෙන් අදහස් කරන්නේ එකම අරමුණක සිත නැවත නැවත පිහිටවාගෙන යමින් සිත එකඟ භාවයට පත් කර ගන්නා භාවනා ක්‍රමයට. විවිධ අරමුණු තියෙන සමත භාවනාවට ගන්න ලබන ওই මෛත්‍රී භාවනා, පිළිකුල් භාවනා, ඒ වගේ මානාපාන සති භාවනා ආදී සමසතරිස් කර්මස්ථාන වශයෙන් හඳුන්වන ඔය පොත්වල දක්වලා තියෙන කර්මස්ථාන 40ක් ඒ හැම එකම සමත භාවනා වශයෙන් හඳුන්වනු ලබන්නේ. එයින් ලබන්නට පුළුවන් වන්නේ සිතේ එකඟ භාවයක් ධ්‍යාන ලබන්නට පුළුවන් එයින් රූපාවචර ධ්‍යාන රූපාවචර ධ්‍යාන ඒ සමත භාවනා එද්දපාල භාවනා වශයෙන් ප්‍රගුණ කරොත් ඒ තුළින් අභිඥා හේවත් ඉද්දීන් වීදෙද්දීන් ලබන්නට පුළුවන් ශක්තිය ලැබෙනවා ඒ හැර සමත භාවනා ප්‍රයෝගයෙන් තුළින් කිරීම තුළින් කවදාවත් නිවනක් ලබන්නට හැකියාවක් ලැබෙන්නේ නැහැ නිවන් ලැබීමට නම් විදර්ශනා භාවනාවක් කළ යුතු වෙනවා. ඒ විදර්ශනා භාවනාව කියන එකෙන් අදහස් කරන්නේ මේ පංච තමන්ගේ ඇඟේ ශාස්ත්‍රිතේ ඒ කියන්නේ පංචස්කන්ධ ධර්මයන්ගේ නියම தත්ත්වය නියම ආකාරයෙන් දැකිය හැකි වෙන ආකාරයේ භාවනාවක්. විදර්ශනා කියන වචනේ අර්ථයත් ඒකයි. දර්ශනය කියන්නේ දැකීම කියන එකයි. මේ කියන උපසබ්දයකට යෙදුණා. එතකොට විදර්ශනා වෙනවා. විශේෂයෙන් දකිනවා. නියම தත්ත්වය නියමාකාරයෙන් දකිනවා. ඒ නියම தත්ත්වය නියමාකාරයෙන් දකිනවා කියන්නේ අපේ ඇඟේ ශාසිතේ නැත්නම් මේ පංචස්කන්ධ ධර්මයන්ගේ යථා ස්වરૂපය ඇත්ත ඇති සිටින් දැකීම. මේ පංචස්කන්ධ ධර්මයන්ගේ ඇත්ත කියන්නේ වෙන එකක්වත් වෙන මොකක්වත් නෙවෙයි. මේක අනිත්‍යයි නිරන්තරයෙන්ම බිඳි බිඳි විනාශ වෙ යන නිසා ස්ථිර ධර්මයක් නෙවෙයි. මේක විශාල දුකක් ලබා දෙන නිසා දුකට හේතුවක් වන නිසා මේක දුක්ඛ ධර්මයක්. ඒ වගේම මේක තමාහෝ තමාට අයත් දෙයක් වශයෙන් බොහෝ දෙනා සිතාගෙන හිටියට තමාටවෝ තමාට අයත් දෙයක් වශයෙන් ගන්නට නැහැ නිසා අනාත්ම ධර්මයක්. මේ පංචස්කන්ධ ලෝකය හර වශයෙන් සාරවත්යක් වශයෙන් අගේවත්යක් වශයෙන් අගේ කළාට ලෝක සත්‍යෝ මේක නිස්සාරෝ නිෂ්පරෝ දෙයක් මේක ශූන්‍යෝ දෙයක් මේ විදිහට මේ පංචස්කන්ධ ලෝකයේ දතියුතු ආකාර තියෙනවා යථා තත්ත්වය තියෙනවා ඒ නියම තත්ත්වය දැකීමටයි අපි විදර්ශනා භාවනා කරන්නේ ඒ තුළින් තමයි නිවන් ලබන්නට පුළුවන් ශක්තිය ලැබෙනවා නිහිකේවල වල සිටින අයට සුදුසු වන්නේ මුලින් ඉඳලා විදර්ශනා භාවනාවක් ප්‍රගුණ කිරීම මේ භාවනා ප්‍රගුණ කළ යුතු ආකාර තියෙන හතරක් පහක් මුලින් ඉඳලම සමත භාවනාවක් වශයෙන් සිත දියුණු කරන්නට පුළුවන් නැත්තම් ටික කාලයක් සමත භාවනාවක් කරලා ඊට පස්සේ ඒ සමත භාවනාව විදර්ශනාවට හරවන්නත් පුළුවන්. එහෙම නැත්තම් මුලින් ඉඳලම විදර්ශනා භාවනාවක් කරන්නත් පුළුවන්. තවත් කෙනෙකුට අවශ්‍ය නම් විදර්ශනා භාවනා කරලා ඒකෙන් ප්‍රතිඵලයක් ගන්නට පස්ව සමතේට ඒ විදර්ශනා භාවනාව හරවන්නත් පුළුවන්. තවත් කෙනෙකුට අවශ්‍ය නම් ඉද්ධිපාල ධර්මයන් වැඩෙන ආකාරයෙන් සමත භාවනාව ප්‍රගුණ කරන්නත් පුළුවන්. මේ ක්‍රම ආකාර රාශියෙන් ගිහි අයට විශේෂයෙන් ගෙවල් වල ඉඳගෙන භාවනා කරන අයට සුදුසු වන්නේ මුලින් ඉඳලා කරනු ලබන විදර්ශනා භාවනාවක් කිරීමයි. ඒකට හේතු තියෙනවා. සමත භාවනා කරලා සිත ඉසකරගෙන සිත දියුණු කරගන්නට පුළුවන්කම ලැබෙන්නේ බොහෝ කාලයක් ගත වුණාට පස්සේ. ඉතින් ඒ කාලය ගත වුණාට පස්සේ තමාට සමත භාවනාවෙන් දියුණුවක් ලබා ගන්න ලබා ගැනීමට නොහැකුණා නම් ඒ කාලය අපතේ ගියා වෙනවා. ඒකෙන් කිසිම පළක් වෙන්නේ නැහැ. ඒක පාරමී කුසල සත්‍යද බවට පත්වන්නේ. ඊට අමතරව මේ භාවනා කරපු කාලය පරිච්ඡේදය තුළ බොහෝ විට සමත භාවනා කරන විට කුසලයක් සිදුවන්නේ නැහැ. මෛත්‍රී භාවනාවෙන් සමත භාවනාවලින් කුසල් සිදු වෙන අවස්ථා තියෙනවා. සමහර සමත භාවනාවලින් කුසල් සිදුවන්නේ නැහැ. ඒක නිසා කුසලයක් පිරෙන්නේ නැහැ. ඊට අමතරව මේ සමත භාවනා කරලා සමාධි බලාපොරොත්තු වෙන නිවන ලබන්නටත් හැකියාවක් නැහැ. ඒක නිසා තමයි විදර්ශනා භාවනාවක් වශයෙන් භාවනාව ප්‍රගුණ කර යුතු වන්නේ. මේ විදර්ශනා භාවනාව ක්‍රම රාශියක් තිබෙන නිවන් ලබා ගත හැකි ආකාරයේ ඒ විදර්ශනා භාවනා ක්‍රම රාශිය අතරින් සමහරට සුදුසුයයි කියන එක භාවනා ක්‍රමයක් අනුගමනය අනුගමනය කිරීම තමයි ඊටාත්ම උචිත වන්නේ හේතුව විවිධ භාවනා ක්‍රම විවිධ තැන්වල උගන්වනවා විවිධ තැන්වල සඳහන් වෙනවා මේ සෑම එකම කවලම් කරගෙන කරන්නට ගියොත් එහෙනම් මේකේ ප්‍රතිඵල ගන්න එක ටිකක් දුෂ්කරයි බොහෝ කල් යනවා එම නිසා එකම භාවනා ක්‍රමයක් තෝරා ගන්නට ඕන. සම්මාට සුදුසුයි කියලා අදහස් කරන්නේ ඕනෑම කෙනෙකුට විදර්ශනා භාවනා වශයෙන් ගන්න තියෙන එකම දෙයයි. සුදුසුයි කියන්නේ මේ විදර්ශනා භාවනා ක්‍රම අතුරින් තමාට පහසෙන් සිත එකඟ කරගන්නට පුළුවන්. තමාටගේ සිත වෙන අරමුණු වලට යන්නට නොදී ඒකෙම සබා ගන්නට පුළුවන්. තමාට පහසෙන් කරන්නට පුළුවන් එක් භාවනා ක්‍රමයක් තෝරා ගැනීම. මේදී විදේශයෙන්ම විදර්ශනා භාවනාවක් කරන විට බොහෝ දෙනෙක් මේ සතර සතිපට්ඨාන සූත්‍රය ආශ්‍රයෙන් කරන ලබන භාවනා ඉදිරිපත් කරනවා. ඔය බුරුමේ සිටියා මහා ශිෂ්‍යයෝ කියලා හාමුදුර කෙනෙක් ඒ හාමුදුරන්ගේ පින්දීන් හැකලින් භාවනා කියලා භාවනාවක් තියෙන. අර කඳුබඩා ශ්‍රීත සෑම ශාඛාවකම ඒ භාවනාව ප්‍රගුණ කරනවා. ඒක මම හිතන්නේ ගිහියට කරන්නට පුළුවන් කෙරීමට සුදුසු උචිත භාවනා ක්‍රමයක් කියලා. මොකද ඒකට විශේෂ කාලයක් අවශ්‍ය නැහැ. විශේෂ පරිසරයක් අවශ්‍ය නැහැ. ඕනෑම අවස්ථාවක ඕනෑම කාලයක ඕනෑම තැනක ඉඳගෙන භාවනා කරන්නට පුළුවන්. ඒක නිසා අපි මේ භාවනා ක්‍රමයයි මේකට අද කරන්නට කියලා කියartifactId. මේ පින්බීම හැකලින් භාවනාව ඒ මහා ශේෂාඩෝ හාමුදුරුවෝ කියපු ආකාරයෙන් නෙවෙයි අපි ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වෙන්නේ. ආයෝගික වශයෙන් ඊට වඩා එහාට යා හැකි වෙන ආකාරයකින් ඒ භාවනාව ප්‍රගුණ කර යුත්තේ කෙසේද කියන කරුණයි අපි ඉදිරිපත් කරන්නේ. භාවනා කිරීමට ප්‍රථමයෙන් කළ යුතු කාර්යයන් තියෙනවා ඒවට කියනවා పూర్ව කුට්ටි කියලා. භාවනා කිරීමට පෙර කළ යුතු කාර්ය කියන එකයි పూర్ව කුට්ටි කියන එකේ සරල අදහස. පංචශීල සමාදන් වීම ඉතාමත් සුදුසේ. ඊට පස්ව තෙරුවන් වැඳ තෙරුවන් කමා කර ගන්නවා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේට ජීවිතේ පූජා කරනවා. හරියට මලක් මහණක් පූජා කරනවා වගේ මගේ ජීවිතේ බුදුරජාණන් වහන්සේට පූජා කරන පූජා කරන පූජා කරන පූජා වේවා කියලා. මේ ජීවිත පූජාමය කුසලයේ ශක්තියෙන් මගේ භාවනාවට පරිබෝධ කර වූ ධර්මයන් ඈත්දලා මේ භාවනාවේ සාර්ථක ප්‍රතිඵල ඉක්මනට ගන්න ලැබේවා කියලා අධිෂ්ඨාන කරනවා. එහෙම අධිෂ්ඨාන කරලා බුදුගුණ මෛත්‍රිය කරුණ බුද්ධ මෙත්තා මෛත්‍රිය පිළිපල මරණ සති කියන භාවනා ක්‍රම හතරේ චතුරාර්යක භාවනා වශයෙන් හැඳින්වෙන කර්ම හතරේ අඩු වශයෙන් එකකට විනාඩි දෙක තුනක්වත් යොදමින් භාවනා කරන මර පිම්බීම හැකීම් භාවනාව ප්‍රගුණ කිරීමට ප්‍රතිමේ බුදු ගුණ සමාඩ තේරෙන ආකාරයෙන් බුදු ගුණ කීපයක් හෝ එකක් හෝ අරගෙන ඒක නැවත නැවත සිහිපත් කරනවා ඒ වගේම සමාගයේ ශරීරයේ තියෙන පිළිකුල් කොටස් සමාඩ තේරෙන පිළිකුල් කොටස් අරගෙන මේ ශරීරයේ පිළිකුල් දෙයක් වශයෙන් විනාඩි කිහිපයක් සිහිපත් කරනවා. ඊට පස්ව තමාගේ ජීවිතයේ අනියත දෙයක් මරණය නියත වශයෙන්ම පැමිණෙනවා. මැරෙන විට මේ සියල්ලම දේ සියලුම දේවල් සියල් ඒ වගේම මේ සියල්ලම අතහරින්නට වෙනවා. තමාගේ ජීවිතයත් අතහරින්නට වෙනවා. ඒක නිසා මගේම ජීවිතය අනියතයි මරණය නියතයි කියලා සිතලා මේ මරණ මොහොතේ මට මේ සියල්ලම අතහරින්නට සිදු වෙනවා නම් දැනුත් මම මේ සියල්ලම සිතින් අතහරිනවායි කියලා සිතින් අතහරින්නට පුරුදු වෙන්නට ඕන. භාවනා කරන කාල පරිච්ඡේදය ජීවිතය තුළදී මේ සෑම දෙයක්ම සිතින් අතහරින්නට පුරුදු වෙන්නට ඕනේ. වෙන දෙයක් තමා ඉගෙනගත්ත ධර්ම කරුණු පවා සිතින් අතහරිනවා. මෛත්‍රී භාවනාව තරමක් දුරට පසුව ටිකක් වැඩි කරන එක ඉතා සුදුසුයි. ඒකයි මායක අවසාන වශයෙන් කියන්නට කල්පනා කළේ. මෛත්‍රී භාවනා කරන විට තරහය මේ ආදීනවයක සහ තරහ නොවී සිටීමේ තියෙන ආනිසංසය පිළිබඳව නිකන් ඉන්න වෙලාවක සිහිපත් කරලා තේරුම් ගන්න තිබීම ඉතාමත්ම අවශ්‍යයි. භාවනා කරන විට නෙවෙයි නිවෙස්වල නිකන් සිටින වෙලාවක කල්පනා කරන තරහ ගියාම කොච්චරනම් ආදීනවයන් තිබෙනවා. Tamanට කායික දුක් ලැබෙනවා, මානසික දුක් ලැබෙනවා, ශාරීරික නිරෝගී භාවය නැති වී යනවා, ශාරීරික මරට වාසයටපත් වෙනවා, අකුසල රැස් වෙනවා, දුකතිගාමී වෙන්නට වෙනවා, අනුන්ට අප්‍රිය වෙනවා, විවිධාකාර දේවල් තියෙනවානේ තරහ යෑමෙන් ඇති වෙන දේවල් අනුන්ට දෝෂාරෝපණය කරනවා, ගහනවා, බලනවා වෙනවා ඒකෙන් විවිධ දේවල් සිදු වෙනවා සමහර විට නඩුව බෝලට පැකිලෙනවා වෛරකාරය ඇති වෙනවා ප්‍රීතිය සතුට නැති වෙනවා විවිධ දේවල් යම් තියෙනවා තරහ යමේ ආදීනවා මෙම මේ සෑම ආදීනයක්ම තරහ නොගොස් සිටියොත් එහෙම ඇතිවන්නේ ඒක නිසා තරහ යන එක ආදීනමයක් තරහ යන එක කායික දුකක් තරහ යන එක මානසික දුකක් ඒකෙන් අකුසල් සැසල සංසාරික දුක් ලැබෙන ආදී වශයෙන් මේ තරහ යෑම දුකක් වශයෙන් තේරුම් ගන්න ඒ වගේම තරහ නොවි සිටීමේ ආනිසංස තේරුම් ගන්න එහෙම තේරුම් අරගන්න එක එදිනදා ජීවිතයේදී හරියට තේරුම් අරගෙන සිටියොත් එහෙම මේ තේරුම් අරගත්ත එක එදිනදා ජීවිතේ ගත කරන විට බොහෝ විට ප්‍රයෝජනවත් වෙනවා. ඔය තරහා යන අරමුණ ආවට පස්සේ තරහ නොවී ඉන්නත් පුළුවන් ශක්තිය ලැබෙනවා. ඒක නිසා තරහා යන අරමුණ ආවට පස්සේ තරහ සිත තරහ සිත තරහ සිත කියලා ඒ තරහ සිත අයින් කරගන්න උත්සාහ ගන්න. ඒ මෛත්‍රී භාවනා කරන විට භාවනා කරන අවස්ථාවේදී මම තරහ නොවේමි සුවපත් වෙමි තරහ නොවේමි සුවපත් වෙමි කියන වචන දෙක පමණ ශ්‍රීපත් කරන. Tamanට අවබෝධ වෙලා තියෙනකොට තරහ යෑමෙන් දුකක් ඇති වෙනවා. තරහ නොවීම නිසා සෝයක් ලැබෙනවා කියලා. ඒකයි ඒකේ අර්ථය. තරහ නොවීම සෝපත්‍ය මේ තරහ වෙන්නේ නැහැ. ඒක නිසා ඒ තරහ නොවීමෙන් ඇතිවෙන තරහ වීමෙන් ඇතිවෙන දුක තරහ නොවීමෙන් ඇතිවන්නේ නැති නිසා මට සෝයක් ඒකෙන් ලැබෙනවා. එතකොට තරහ නොවෙන්නේ සූපත්ත්‍යම කියන එකම නැවත නැවත නැවත නැවත නැවත සිහිපත් කරන්න දීපු ගාවයක් සිය දහස් වාරයක් හරි ඊට පස්සේ අඩු වශයෙන් විනාඩි දෙක තුනක් පස්සේ ඉපත් කරාම ඊට පස්සේ මා වගේම තමා ප්‍රිය කරන කෙනෙක් අරගෙන අනේ මොහොත් සුවපත් වේවා තරහන වේවා සුවපත් වේවා තරහන වේවා සුවපත් වේවා කියලා සිහිපත් කරනවා. ස්ත්‍රියක් නම් ස්ත්‍රියක්ම ගන්න පුරුෂයෙක් නම් පුරුෂයෙක්ම ඒ අරමුණට ගන්න. මොකද බාහිර අරමුණු වරගත්තාම ඉතින් පුරුෂයෙක් අරගෙන ස්ත්‍රියක් කරගෙන භවනා කරන්න ගියාම සමහරට Taman දන්නේ නැතුව ප්‍රිය අරමුණ කෙරෙහි රාග සිතිවිලි ඇලීම් ඇතිවන්නත් පුළුවන්. ඒක නිසායි අර සමාට විෂභාග නොවූ අරමුණක් ගන්න. මේ විදිහට ප්‍රිය කෙනෙක් අරගෙන අනේ මොහොත් මං වගේම සුවපත් වේවා සුවපත් වේවා සුවපත් වේවා සුවපත් වේවා කියලා සිහි කරන්න. තරහන වේවා සුවපත් වේවා කියලා වුණා සිහිපත් කරන්න. මේක හොඳට කරන්නට පුළුවන් වුණාට පස්සේ මැදහත් කෙනෙක් ගන්න තමාට තරහක් නැති වයිට තරහ මේ මිතුරුත් නැති හතුරු මිතුරුකම් නැති මැදහත් කෙනෙක් කරන් මොහොත් නැත්තම් මෑත් සුවපත් වේවා සුවපත් වේවා සුවපත් වේවා මා වගේම සුවපත් වේවා මටත් වඩා හොඳින් සුවපත් වේවා කියලා සී කරන්න බලන්න ඊට පස්සේ තමාට වෛර කරන අවංකවම තමා හතුරුකම් තමා පිය නැති කෙනෙක් ගන්න ඒ කියන්නේ වෛර කරන. ඒ වගේ මූණ සිතින් හිතාන අනේ මොහොත් මාවගේම සුවපත් වේවා කියලා අවංකවම සිහිපත් කරන්න බලන්න. මේ දේ සිත ගැටෙනවා නම් ඔහුට තමන් වගේම සුවපත් වේවා කියලා සිහිපත් කරන්නට නොහැකි නම් තමාට මෛත්‍රී භාවනාවෙන් ප්‍රතිඵලයක් ගන්නට බෑ. ඒක නිසා මේ අවස්ථාවේදීත් එහෙම තමන්ගේ සිත ගැටෙනවා නම් ඒ ගැටෙන එක අයින් කරගන්න මේ මේ තරහ යන මිනිහට තරහ යන පුද්ගලයාට මා මේ කරන දෙයක් නෙවෙයි මා මටම කරගන්න දෙයක්. මේ මෛත්‍රී කරන එක මේ තරහ යන සිටිවිලි ධානය මම සංසාරේ දුක් විඳින්නට ඕනේ නෑ සසරින් ගැලවෙන්නටයි මම යන්නේ ඒක නිසා මම භාවනා කරන කෙනෙක් අනිත් මිනිස්සු භාවනා කරන්නේ නැතුව නොවේ දේවල් කළාට කීවට කමක් නෑ ඒ අය කරපු අකුසල කම් මේ අයට මම කරන කුසල කම් මට මේ විදිහට සිහිපත් නිසි පරිදි සිහිපත් කළාට පස්සේ ධනාත්මක සිටිවිලි ඇති කරගත්තාට පස්සේ අර ඕනෑම තනහකාරයෙකුට මෛත්‍රී සිත පතුරවන්නට පුළුවන් ශක්තිය ලැබෙනවා. මේ විදිහට ටික ටික තරහ යන පුද්ගලයාටත් මෛත්‍රී කරන්නට පුරුදු වෙන්න. මෙහෙම බලුවට පස්සේ හතර දෙනාටම මෛත්‍රී කරන්නට පුළුවන් තමාටයි තමාගේ ප්‍රිය තමාගේ ප්‍රිය පුද්ගලයාටයි මඳහත් පුද්ගලයාටයි බාහිර පුද්ගලයාටයි කියන හතර දෙනාටම මෛත්‍රී කරන්නට පුළුවන් එක සමානව කිසිම වෙනසක් නැතුව. මෙන්න මේ தත්ත්වයවත් ඇති කරගන්න බලන්න පූර්ව පුත්‍ති කරන අවස්ථාවේදී මොකද මේක ඉතාමත් අවශ්‍යයි විදර්ශනා භාවනා කරනකොට සිතේ සමාධිය අවශ්‍ය නිසා සමාධිය දිනු කර ගැනීම. මෙහෙම කරලා ඊට පස්සෙයි පූර්ව පුත්‍ති සිදු කරලා ඊට පස්සෙයි දෙම්බෙන් නැකලින් භාවනාව පටන් ගන්න. එතකොට පූර්ව පුත්‍ති සිදු කිරීමේදී කළ යුතු දේ කෙටියෙන් කියනවා නම් පංචේ සමාදන් වෙලා තිරුවන් වැඳලා තිරුවන් කමා කරගෙන බුදුරජාණන් වහන්සේට ජීවිතේ පූජා කරන අදිස්ථානයක් කරනවා. ඊට පස්සේ මෛත්‍රිය බුදු ගුණ පිළිකුල් මරණ සති කියන භාවනා ක්‍රම හතර විනාඩි 34වත් එක එකට අඩු වශයෙන් විනාඩි 5 10ක්වත් මේ ඔක්කොටම මේ බෑ කරන්න. මේ භාවනා හතර කරලා ඊට පස්සේ පිම්බෙන හැකිලෙන පිම්බෙන හැකිලෙන භාවනා කරන්නට යන්න. මේ දේ තමයි ඉඳගෙන ඉන්න ශරීරයේ දේශ කොයි ආකාරයෙන් ඉඳගෙන හිටියත් කමන්නේ පුටුවක ඉඳගෙන හිටියත් කමන්නේ බිම වාඩිලා හිටියත් කමන්නේ මේ භාවනා කරන ඉතාම සුදුසු වන්නේ පුටුවක වාඩිලා වාගේ පහසෙන් වාඩි වී භාවනා කරන එකයි මොකද අර ඇති වෙන වේදනාව හැම බොහෝ දුරට අඩු කරන බොහෝ වෙලා භාවනා කරන්න පුළුවන් පහසෙන් වාඩි වෙලා භාවනා කරන විට තමන් ඉඳගෙන ඉන්න ශරීරයේ දෙස ඇස් දෙක පියාගෙන සිතින් බලන්න ඉසේ ඉඳලා පාදයේ දක්වා එක පැත්තකින් බලාගෙන යන්න අනිත් වම් පැත්තෙන් හෝ දකුණු පැත්තෙන් අනිත් පැත්තෙන් ඒ වගේම සිතින් කෙලින්ම බලාගෙන යනවා. ඊට පස්සේ පිටිපස්ස දේශනු තමන් සිතින් තමන්ගේ ශරීරයේ දේශන බලන්න බලාන යන සිතින් මොනවද හිතන්නට ඕනේ මේ බලාන යනකොට තමන්ගේ ශරීරයේ සිටින ආකාරය තමන්ට පේනවා සිතට එහෙම පේනකොට උදරයේ දේශයට අවධානය යොමු කරන්න උදරයේ දේශයට අවධානය යොමු කරනකොට තමන්ට තේනවා උදර කොටස ඉදිරියට ඉදිරියට ඉස්ස ඉස්ස යනවා පහළට පහළට හැකිලි හැකිලි යනවා මේ උදර ඉදිරියට ඉස්සෙනකොට පිම්බෙනවා කියලා සිහිපත් කරන්න පිම්බෙනවා. හැකිලෙනකොට හැකිලෙනවා කියලා. ඕනනම් ඒක පිම්බීමක් තුළ පිම්බෙනවා පිම්බෙනවා පිම්බෙනවා කියලා කීප වරක් හිතන්නට පුළුවන්. හැකිලෙන විට හැකිලෙනවා හැකිලෙනවා හැකිලෙනවා කියලා සිහිපත් කරන්න. මේ විදිහට පිම්බෙනවා හැකිලෙනවා පිම්බෙනවා හැකිලෙනවා කිය කියා ඒකෙම සිහිය පවත්වාගෙන යන විට අපි හිතමු ශබ්දයක් ඇසුණා කියලා. ශබ්දයක් ඇසුණත් ඇහෙනවා, ඇහෙනවා, ඇහෙනවා කියලා සිහිපත් කරනවා. ශබ්දයක්, ශබ්දයක්, ශබ්දයක් කියලා නැත්තම් සිහි කරන් ආපහු පිම්බෙනවා, හැකිලෙනවා, පිම්බෙනවා, හැකිලෙනවා. මේ අතරතුර අපගේ අපිට හිතමුකෝ මොකක් හරි ගඳක් සුවඳක් ආවා කියලා. එතකොට ගඳක්, ගඳක්, සුවඳක්, සුවඳක්, සුවඳක්, සුවඳක්, ගඳක්, ගඳක් කියලා එක මෙනෙහි කරලා නැවතත් පිම්බෙනවා, හැකිලෙනවා කියලා මෙනෙහි කරනවා. මේ අතරතුර අපි හිතමු සිත පිට ගියයි කියලා. එහෙම පිට ගියොත් ඒ ගැන දුක් වන්න නැතුව සිත පිට ගියා සිත පිට ගියා සිත පිට ගියා කියලා සිහි කරලා නැවත පිම්බෙනවා හැකිලෙනවා පිම්බෙනවා හැකිලෙනවා කියලා සිහි කරනවා. මේ අතරතුර සමහර විට මෙහෙම කරනකොට ඇඟ රත් වෙන්න පුළුවන් වාඩිලා කියනවා. එතකොට අර රත් වෙන ශරීර කොටස දෙසට අවධානය යොමු කරලා රත් වෙනවා රත් වෙනවා රත් වෙනවා රත් වෙනවා කියලා සිහි කරලා නැවත පිම්බෙනවා හැකිලෙනවා පිම්බෙනවා. සමහර විට තමන්ගේ කය ශෙල වෙන්නත් පුළුවන් වැනෙන්නත් පුළුවන්. එහෙමනම් වැනෙනවා වැනෙනවා වැනෙනවා කියලා සිහිපත් කරනවා නැවත පිම්බෙනවා හැටි වෙනවා කියලා සිහි කරනවා. මේ විදිහට කයට හෝ සිතට යම් දෙයක් දැනෙනවා නම් ඒ දැනෙන දේ සිහිපත් කරලා ඊට පස්ව නැවත පිම්බෙනවා හැකිදෙනවා පිම්බෙනවා හැකිදෙනවා කියන එක දිගටම කරගෙන යන්න. සමහරට ශරීරයේ කොටස් තද වෙන්නට පුළුවන්. එතකොට තද වෙනවා තද වෙනවා තද වෙනවා කියලා සිහි කරලා නැවත ආයෙත් පිම්බෙනවා හැකිදෙනවා පිම්බෙනවා හැකිදෙනවා කියලා සිහිපත් කරනවා. මෙහෙම ඉන්නකොට අපි හිතමු අතපය කකුල දිගාරින්නට හිතනයි කියලා. එහෙම දිගාරින්නට හිතනවාම එකපාරටම දිගාරින්නේ නැතුව හිතමු කකුල හිරි වැටෙනවා නැත්නම් කැක්කම මේ තියෙනවා දිගාරින්නට ඕන. ඉතින් එතකොට දිගහරින්න හිතෙනවා, කකුල දිගහරිනවා, දිගහරිනවා, දිගහරිනවා කියලා දිගහරින්න. ආයෙත් අපි කකුල් පාදය හකුලනවා නම් හකුලනවා හකුලනවා හකුලනවා කියලා හිතලා හකුලන නැවත පිම්බෙනවා හැකිලෙනවා පිම්බෙනවා හැකිලෙනවා කියලා සිහිපත් කරනවා මේකම දිගටම දිගටම කරගෙන යන්න පුළුවන් තරම් වාඩිලා ඉඳලා ඊට පස්සේ ටිකක් ඕන නම් සක්මන් කරන්න මේසෙම පුළුවන් ටිකක් එහාට මෙහාට ඇවිදින්න තමන්ගේ කාමරේම වම් කකුල උස්සනකොට වම කියලා සිහි කරන්න දකුණු කකුල තියෙනකොට දකුණ කියලා සිහි කරන්න ආයෙත් වම් කකුල තියෙනකොට වම දකුණු කකුල තියෙනකොට දකුණ මේ විදිහට වම් දකුණ වම දකුණ වම දකුණ කියලා. ටිකක් දුර ඇවිදින්න පුළුවන්. ඒ කියන්නේ කාමරයේ කෙළවරක ඉඳලා නිත් කෙළවරට යන්න. හැරෙනවා හැරෙනවා කියලා හැරෙන්න. නැවතත් වම දකුණ වම දකුණ කියලා හැරෙන්න. මේ විදිහට කරන්න. මේ විදිහට වාඩි වෙලා පැය කාලක් භාගයක් භාවනා කරනවා. පොඩ්ඩක් තමන්ට පුළුවන් සත්‍ය ප්‍රමාණයට අනුව ඊට පස්සේ ටිකක් සක්මන් කරනවා විනාඩි 15 විතර. ඔයල මේ ඉරියව් සමතත්වයෙන් පවත්වාගෙන යෑම ශරීර නිරෝගී භාවයට අවශ්‍ය අවශ්‍ය කරුණක්. දිගටම පැය ගණන් භාවනා කරන්න වාඩිලා කරන්නට ගියාම නොඑක් ශාරීරික පීඩා ඇති වෙන නිසා අර සක්මන් භාවනාවයි ඉඳගෙන කරන භාවනාවයි දෙකම සමබරතාවයෙන් පවත්වාගෙන යන්නට මුල් අධීරයේදී පුරුදු වන්නට ඕන මූලිකයට ඒක අවශ්‍යයි. මේ විදිහට කටයුතු කරන ගමන් එදිනදා ජීවිතේට මේ භාවනාව එකතු කරගන්න. ඒ කියන්නේ එදිනදා ජීවිතයේදී අපි නොයෙක් දේවල් කරනකොට ඒ දේට අවධානය යොමු කරන්න. දැන් අපි හිතමු කෙනෙක් අපිට බනිනවා කියලා. බනි ඒ શબ્දයක් නම් ඇහෙනවා ඇහෙනවා ඇහෙනවා ඇහෙනවා කියලා සීකලන්නේ කයින් ඉච්චරයි. අපි හිතමු මේ එදිනදා ජීවිතේ බහනා කරන විදිහටක් නෙවෙයි. අපි හිතමු මොන දෙයක් කල්පනා වෙනවා කල්පනා වෙනවා කල්පනා වෙනවා කල්පනා වෙනවා කියලා සීපත් කරනවා. අපි හිතමු තරහසිතක් ගෑ කියලා තරහසිතක් තරහසිතක් කියලා එක සීපත් කරනවා. නැත්නම් අධික ලෝභයක් ඇති වුණා නැත්නම් රාගයක් ඇති වුණා අනවශ්‍ය ආකාර රාග සිතිවිලි ආදී රාගය රාගය රාගය ලෝභය ලෝභය ලෝභය කාසාව කාසාව කාසාව කියලා සීමා බිඳුම් ගියක් දැක ආසයි තුන කාර්යයක් දැක ආසයි තුන එනි මේක ආසාව කාසාව කාසාව කියලා එක සිහිපත් කරන දිනදා ජීවිතයේදී ඒ විදිහට තමන්ගේ සිතට ඇති වෙන කෙලෙස් ධර්ම මැඩ ගන්නට උත්සාහ ගතිය තියෙනවා මේ ආකාරයෙන් කටයුතු කරනකොට සම්මා සතිය දිනු වෙනවා මේක අඩංගුවන්නේ මේ භාවනා ක්‍රමයේ සතර සතිපට්ඨාන භාවනා ක්‍රමයේට ඒකේ තියෙන සම්පජඤ්ඤ පබ්බේ කොටසක් තමයි අපි ඔය ඉදිරිපත් කළේ මහශේෂයඩෝ හාමුදුරන්ගේ බුරුම විදර්ශනා භාවනා ක්‍රමයට අනුව පින්දීන් හැකීම් භාවනා ක්‍රමයට අනුව මේ විදිහට දිගටම කරගෙන යන්න කරගෙන යන විට සමහරට පින්බෙන් පින්බෙන එක හැකලෙන එක නොතේරියන්න පුළුවන්. Tamanට තේරෙන්නේ නැහැ. තේරෙන්නේ නැත්තම් ඕනකමින් පොම්බන්න ඕනකමින් හපලවන්න යන්න දෙපා. ඉබේ සිදුවෙන ක්‍රියාවලියටයි අවධානය යොමු කරන්න. එහෙම ඕනකමින් කරන්න කිව්ව ප්‍රේසක් දෙන්න. එතකොට Tamanට පින්බෙනවා හැකලෙනවා නොතේරිය යනවා නම් තේරෙන්නේම නැත්නම් ඒ කියන්නේ හිත සියුම් වුණාම එහෙම තේරෙන්නේ නැත්තේ. එහෙම තේරෙන්නේ නැතිකොට නැති විට තමා ඉඳගෙන ඉන්න ශරීරයේ දේශ සිතින් බලාන හිඳිනවා හිඳිනවා හිඳිනවා කියලා සිතපත් කරන්න. ඊට පස්සේ තමන්ගේ ශරීරයේ හැපෙන කොටස් තියෙනවනේ. ශරීරයේ පිටිපස්ස හැපිලා තියෙන පුළුවන් හාස්‍යලා සිටිනවනම් ඒ වගේම පසුපස හැපිලා තියෙන්න පුළුවන් ධනෙ වැදිලා තියෙන්න පුළුවන් යටිපතුල කොහේ හරි වැදිලා තියෙන්න පුළුවන් ඒ විදිහට සමාගයේ ශරීරයේ වම් පැත්තෙන් හෝ දකුණු පැත්තෙන් ඒ වදින තැන් තුනක් හතරක් වටහා ගන්න. ඉදිනවා, හැපෙනවා, ඉදිනවා, හැපෙනවා කියලා ඒ හැපෙන තැනට අවධානය යොමු කරන්න. ඉදිනවා කියලා ඉදින කය බලනවා, හැපෙනවා කියලා හැපෙන ශරීරයේ කොටස. ආයෙත් ඉදිනවා, හැපෙනවා, ඉදිනවා, හැපෙනවා, ඉදිනවා, හැපෙනවා. ඊට පස්සේ අනිත් පැත්තට ඉදිනවා, හැපෙනවා, ඉදිනවා, හැපෙනවා, ඉදිනවා, හැපෙනවා. මේකම කර කර ඒ අතරතුර කාලෙත් සද්දයක් ඇහුණොත් ඇහෙනවා, එනවා, එනවා. ඒ විදිහට ගඳක් නම් ගඳක් ගඳක් ගඳක් සිතට සිත පිට ගියා නම් සිත පිට ගියා සිත පිට ගියා මේ ආදී වශයෙන් ශීපත් කරමින් ඒ භාවනාව දිගටම කරගෙන යන්න මේක මූලික ආරම්භය පමණයි මේ භාවනාවේ දියුණු අවස්ථාවක් ගැන දැන් කතා කිරීමේ කිසිම අවශ්‍යතාවයක් නැහැ කතා කිරීමට අවශ්‍යතාවයක් නැහැ මේ ටික කරගෙන එන්න කරගෙන ආවට පස්සේ ඒ කරන කෙනාගේ තියෙන පාරමී ශක්තිය මත සහ ඔහුගේ තියෙන චරිත ලක්ෂණ ප්‍රඥාදී ගුණධර්මයන් මත ඇතිවෙන අත්දැකීම් විවිධයි. ඒක නිසා විවිධාකාරයෙන් තමයි ඊට පස්සේ උපදෙස් අපට දෙන්නට සිදුවන්නේ. මේක මේ පොදු වශයෙන් ඔක්කොටම කියන කාරණාවක් අපි මේ කියවේ. මේ විදිහට කරලා එන්න ඊට පස්සේ අපි ඥානට කරන්නට උගත්කලෙ දෙන්න මේ භවනාව තුළින් මුණ මේ ජීවිතයේදීම නිවන් දකින්නට පුළුවන් නිසි පරිදි සිත මෙහෙයුවොත්. එසේ නිවන් ගියාය සිදෙනවා. මම සාමාන්‍යයෙන් පෙන්ජෙන් හැකීම භවනාව කියලා දෙන්නේ නැහැ. මේ ඇයිද කියලා දුන්නේ මොකද එදිනදා ජීවිතවල ගැටගැට කටයුතු කරන කාල වේලා සීමිත නිවෙස්වලින් ඈත්ලා භාවනා මධ්‍යස්ථානයේ වාගේ ගිහලා භාවනා කරන්නට අවස්ථාවක් නැත කියන අදහස ඉතිහිටව තමයි ආකාරයෙන් කටයුතු කරන්නේ. මේ විදිහට ඉඳිනවා හැපෙනවා ඉඳිනවා හැපෙනවා කියලා භවනා කරගෙන යන විට සමහරට තමන්ගේ ශරීරය තමන්ට නොතේරී යන්නට පුළුවන්. විශේෂයෙන් මේ අපේ දානි දේ මහත්තයාට ශරීරය නොපෙනී යන්නට පුළුවන්. ඒ ශරීරය නොපෙනී ගියොත් එහෙම ඒ නොපෙනී ගිය ශරීරයේ දෙස්ට අවධානය යොමු කරන්නේ නැතුව නිකම් හේවණල්ලක් වගේ තමන්ගේ ශරීරයේ තියෙනවා කියලා තමන්ට තේරෙන්නේ. ඒ නිසල බවක් තියෙනවා. ඒ නිසල සිත ටික ටික දියුණු කරගන්න බලන්න අදිෂ්ඨාන කරන්න විනාඩි 10ක් තුළ මේ தත්ත්වෙ තිබේවා. විනාඩි 15ක් තුළ තිබේවා. 20ක් තුළ තිබේවා. 30ක් තුළ තිබේවා. මේ විදිහට ටිකෙන් ටික ඒ කාලේ අදිෂ්ඨාන කරගෙන අර තමන්ට රූප නිමිත්ත සිතට නොවැටී සිත නිසලව පවස්නා ගතිය ටිකක් වැඩි කරගන්න බලන්න. එහෙම වැඩි කර ගැනීම ඉතාම අවශ්‍ය වෙනවා සම්මා සමාධිය දියුණු කර ගැනීම සඳහා. ඊට පස්සේ සම්මා සමාධිය ඉක්මවා ගෙමින් සම්මා දිට්ඨිය තුළින් තමයි නිවන් ලබන්නට කරගන්න පුළුවන් ශක්තිය ලැබෙනවා. හොඳයි මේ දක්වා කියපු කරුණු වල කෙටිම සාරාංශය කියන්නම්. එතකොට මේ ඇයිද මේක මතක තබා ගන්නට පුළුවන්. භාවනාවක් කිරීමේදී සමත විදර්ශනා වශයෙන් දෙකක් තියෙනවා. නමුත් සමත භාවනා කරලා මේ ඇයිද නම් පළක් ගන්නට නොහැකි නිසා මුලින් ඉඳලම කරන විදර්ශනා භාවනාවක් කිරීම තමයි යෝග්‍ය කියන කරුණයි පළමුවෙන් පෙන්වා දුන්නේ. ප්‍රකාශ කළේ අපි පූර්ව කෘති කරන ආකාරයේ බුදුගුණ මෛත්‍රිය අසුබ මරණානුස්සති කියලා භාවනා ක්‍රම හතරක් තියෙනවා චතුරාර්යක භාවනා මේ භාවනා ක්‍රම හතර වඩන ප්‍රථමයෙන් පංචේ සමාදන් වෙලා තෙරුවන් බැඳලා තෙරුවන් කමා කරන බුදුරජාණන් වහන්සේගේ ජීවිතේ පූජා කරලා ඉවර වෙලා ওই භාවනා ක්‍රම හතර ප්‍රගුණ කරන විශේෂයෙන් මෛත්‍රී භාවනා කරන විට දිනදා ජීවිතයේදී කල්පනා කරන තරහ යන යෑමේ ආදීන සහ තරහ නොවී සිටීමේ ආනිසංස ගැන විශේෂී පරිකල දිනදා ජීවිතයේදී තරහ යන සිතුවිලි ආදිය නැති කර ගන්නට උත්සුකව වෙන්නට නැති කර ගන්නට කටයුතු කරන්න කියන එකයි කියන්නේ. මේ භාවනා ක්‍රම හතරක් කරලා ඊට පස්සේ පිම්බෙනවා හැකිදෙනවා කියන සමන්දී භාවනා කිරීමට ප්‍රථමයෙන් පිම්බෙන් හැකිලින් භාවනා කිරීමට ප්‍රථමයෙන් තමන් ඉඳගෙන ඉන්න ශරීරයේ දේශ සිතින් බලන්න කියලා. එක පස්සෙක ඊට පස්සේ අනිත් පැත්තෙන් ඊට පස්සේ පසුපසින් මේ බලන විට තමන්ගේ ශරීරයේ නිමිත්ත තමාගේ සිතෙන් මැනේ වැටෙනවා මේ වැටුණාට පස්සේ උදර කොටසට අවධානය යොමු කරන්න එතකොට උදර කොටස ඉදිරියට නෙරා යන ආකාරය පිම්බෙන ආකාරය හැකිලෙන ආකාරය තමයි තේරෙයි ඕනකමින් අකුලවන්න ඕනකමින් පොම්බවන්න යන්නේ නැහැ එහෙම හැකිලෙන පිම්බෙන විට පිම්බෙනවා පිම්බෙනවා පිම්බෙනවා කියලා බරක් හෝ කීපවර ශ්‍රීපත් කරන කීපවර ශ්‍රීපත් කරන එක තමයි උචිතයි ඒ වගේම හැකිලෙන විට හැකිලෙනවා හැකිලෙනවා හැකිලෙනවා ආකාරය සිහිපත් කරන මේ අතරතුර කාලයේදී මොන ආකාරයේ දෙයක් කායට දැනුණාද අපිට රත් වෙනවා, සද්ද වෙනවා, වැනෙනවා ආදී කොයි දෙයක් ආවත් ඒ දැනෙන දැන ආකාරයෙන් ඒක සීකරලා නැවත බිම්බිනවා හැකිනවා කියලා සීපති. ඒ වගේම සිතට මොනම ආකාර දෙයක් දැනෙනවා තමයි භාවනාව එපා වෙන්නට පුළුවන්, නුරුස්සන ගතිය ඇති වෙන්නට පුළුවන්. එතකොට එපා වෙනවා, එපා වෙනවා, නුරුස්සන නුරුස්සන නැත්නම් රාගයක් ඇති වෙන්නත් පුළුවන්, රාගය රාගය රාගය. ඒ විදිහට සිත පිට යන්න පුළුවන්, සිත පිට ගියා පිට ගියා පිට ගියා. මේ විදිහට සිතට දැනෙන දේවල් සීපත් කරලා නැවත බිම්බිනවා හැකිනවා, බිම්බිනවා හැකිනවා කියන අවදා. ඒකටම මනස යොමු කරමින් යොමු කරමින් භාවනා කරන්න කියන එකයි පළමුවෙන් කියේ. මේව ටික කාලයක් කරන විට තමාගේ සමාධිය දියුණු වෙලා තියෙනවා නම් අර පිම්බෙන ශරීරයේ හැකිලෙන ශරීරය තමාට නොපෙනී යන්නට පුළුවන්. ගැන පිම්බෙන එක නොතේරී යන්නට පුළුවන්. හැකිලෙන එක නොතේරී යන්නට පුළුවන්. එහෙම නොතේරී ගියොත් එහෙම තමන් ඉදින ශරීරයේ දේශ බලන ඉදිනවා. හැපෙන ශරීරයේ හැපෙන ස්ථාන තුනක් හතරක් අරගෙන හැපෙනවා කියලා සීපත් ඉදිනවා, හැපෙනවා, ඉදිනවා, හැපෙනවා, ඉදිනවා, හැපෙනවා. ඒ වගේම ඉදිනවා, හැපෙනවා කියලා අනිත් පැත්ත පැත්තට. අපි හිතමු පිටපැත්ත හැපිලා තියෙනවා, ඉඳිනවා හැපෙනවා, තත් සම්පෙදස හැපිලා තියෙනවා, ඉඳිනවා හැපෙනවා, ධාන්‍ය හැපිලා තියෙනවා නම් ඉඳිනවා කියලා ඉඳින ශරීරෙ හැපෙන ධාන්‍ය. හැපෙන පොළවේ හැපී තියෙන කොටස ඊළඟට අවධානය මේ විදිහට ඒකම ශීපත් කර කර ශීපත් කර කර යන්න කියන එකයි කිව්වේ. මෙන්න ශීපත් කර කර යන විට සමහර විට ඉඳින හැපෙන ගැටි නොතේරී ගිහිල්ලා ශරීරේ නොපෙනී යන තත්ත්වයක් උද්ගත වෙන්නත් පුළුවන්. ඒ මොනොත් ඒ තත්ත්වය ඒකේ සමාධි තත්ත්වය ටික ටික ටික ටික කාලය වැඩි කරමින් ඒ සමාජගත ඉන්න පුළුවන් කාල පරිච්ඡේදය වැඩි කරගන්න කියලායි අපි කියේ. ඉතින් අර මුලදීම භාවනා කරන කෙනෙකුට එහෙම ශරීරයෙන් උපනියන්නේ මේ ඥාණයට තව රැඳ රාශියක් කරන්න තියෙනවා. මේක සතර සතිපට්ඨානට අවශ්‍ය අඩංගු භාවනා ක්‍රමයක්. මේ තුළින් උනත් නිවන් ලබා ගන්නට පුළුවන් බව අවසාන වශයෙන් ප්‍රකාශ කළා. හොඳයි. එතකොට මේ විදිහට කටයුතු කිරීමෙන් මේකට මේ ජීවිතේදීම වහවාම ඉගෙන සැලසීමට වාසනාව ශක්තිය උදා වේවා කියලා ආශිර්වාද කරමින් අපි මේකේ යම් සාස්නාව මෙතනින් නිම කරන්නේ. සූත්‍රය.